මහා සිංහ නාග සූත්‍රයේ අන්තිම කොටසටයි අප අනිත්‍යන්නේ බුදුරජාණන් වහන්සේ සමන් වහන්සේ පිළිබඳ සමන් වහන්සේගේ ඥානය පිළිබඳව බොහෝ කරුණු ඒ සූත්‍රෙහි වදාරලා අන්තිමට උන්වහන්සේ දේශනා කරනවා සම්පිකෝපන සාරිපුත්ත ඒකේ සමනබ්ධාත්මනා එවං වාදිනෝ එවං දික්ඛිනෝ යාව දේවායන් භවං පුරිසෝ ධරෝ හෝති යුවා සුසුකාල කේසෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨනේන වයසා තාවදේව පරමේන පඤ්ඤා වේයත්තේන සමන්නාගතෝ හෝති යතෝචකෝ අයං භවං පුරිසෝ ජින්නෝ හෝති මුද්ධෝ මහල්ලකෝ අධගතෝ වයෝ අනුපත්තෝ ආසීතිකෝ වා නාවතිකෝ වා වසසතිකෝ වා ජාතිය අත සම්හා පඤ්ඤාවියක්ඛ්‍යා පරිහායති ඒ ඇතන් ශ්‍රමණ භාග්මනියෝ සිටිනවයි සාරිපුත්‍රය ඔව්හු මෙබඳු වාද ඇත්තෝය මෙබඳු දෘෂ්ටි ඇත්තෝය යම්තාක් පුරුෂයෙකු තරුණ වේද <clears throat> කලු කෙස් ඇති ඒ භද්‍ර යෞවනයෙන් යුක්ත වූයේ ප්‍රථම වයසෙහි සිටින්නේ වේද හේතා හෙතෙම හොඳ නුවණින් යුක්ත වූ කෙනෙක් වෙයි ඒ එයින් දක්වන්නේ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිළිගන්නා කාරණේ වන්නේ කෙනෙකුගේ නුවණ ඉතා හොඳින් පවතින්නේ ඒ තැනැත්තා තුරුණු වයසෙහි සිටියදීමේ යතෝචකෝ අයං භවං පුරුෂෝ ජින්නෝ හෝති රුද්ධෝ මහල්ලකෝ අබ්දගතෝ වය අනුපත්තෝ ආසීතිකෝ වා නාවතිකෝ වා වස්සපතිකෝ වා ජාති ඒ යම් විටක ඒ පුරුෂයා දිරු කෙනෙක් වේද කියන ශරීර වශයෙන් වයස්ගත වූ කෙනෙක් මහල්ලෙක් ඒ පිළිවෙලින් වයස්ගත කොට 80 අවුරුදු 90 අවුරුදු එහෙම නැත්නම් අවුරුදු 100ක් වයස්ගත වූ එක් වේද අත කල්හි සම්හා පෙයත් පඤ්ඤා වේයත්‍ය පරිහාය ඒ ඔහුගේ නුවණ තිරිහෙයි ඒ කියන්නේ වයස්ගත වීමත් සමගම ඒ තනත්තාගේ නුවණ තිරිහෙනවා ප්‍රඥාව දුර්වල වෙනවා මේක ඒ ඇතැම් ශ්‍රමණ භාත්මණයන් එබඳු වාද දෘෂ්ටි ඇත්තා කුය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා නකෝ පනේතං සාරිපුත්ත එවං දත්තබ්බං සාරිපුත්‍රය එය එලෙසම නොදත යුතුය ඒ උන්වහන්සේ සරියුත්හාමුදුරන්ට ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේ පිළිබඳව ඒ කාරණය එලෙස නොවේ කියන එක දක්වනවා අහං කෝපන සාරිපුත්තේ තරහි ජුන්නෝ බුද්ධෝ මහල්ලකෝ අග්‍රගතෝ වයෝ අනුත්පත්තෝ ආසිති ආසීතිකෝ මේ වයෝ වත්තති සාරිපුත්‍රය මම දැන් තමන් වහන්සේ ගැන කියනවා ජින්නු ශරීර වශයෙන් ශරීරයේ දි รา ගිය ශරීරය පරමනිත වයස්ගත වූවා මහලු එක ඒ ප්‍රථම වයස මධ්‍යම වයස කියන මේවා ඉක්මවා පිළිවෙලින් පස්චිම වයසටත් පැමිණ දැන් 80 වයස් ඇත්තෙක් වෙමි. ආසීති කෝමේ වයෝ වත්තති. ඉදමේ අස්සු සාරිපුත්ත චත්තාරෝ ශාවකා වස්ස සතායුකා වස්ස සත ජීවිනෝ පරමාය සතියාච ගතියාච ditthියාච සමන්නාගතා පරමේනච පඤ්ඤා වේයත්තේන සාරිපුත්‍රය මේ වේනම් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් සත්තාරෝ ශ්‍රාවකා කියන්නේ ශ්‍රාවකයන් සතර දෙනෙක්. වස්තු සතායික අවුරුදු 100ක් ජීවත් වන වස්තු සත ජීවිනෝ පරමාය සතියාච ගතියාච ධිතියාච සමන්නාත. ඒ වගේම හොඳ සිහියෙන් හොඳ ධෛර්යයෙන් හොඳ ඔව් වීර්යයෙන් සිහියෙන් යුක්ත වූයේ පරමේනච පඤ්ඤා වේයක් තියෙන. ඒ වගේම උතුම් වූ බලවත් වූ නුවණින්ද යුක්ත වූයේ වේද. සේයථාපි සාරිපුත්ත දල් ධම්මා දනුග්ගහෝ සික්ඛිතෝ පතහත්තෝ පතුපාස පතුපාසනු ලහුකේන අසනේන අපකසිරේනේව තිරියම් පාලච්ඡායම් අතිපාපීය යම් තේනම් ඒ දුනු සිල්පෙහි හික්මුණු පුහුණු හොඳට පුරුදු වුණු එහෙම කෙනෙක් කියන්නේ ධනු ධර්මතරේ ලහුකේන අපනේන අප්ප කතිරේ නේද කියන්නේ වැඩි මහන්සියක් නැතුව බොහොම ඉක්මනින් කල්ගතක් දෙපළුවන්නට විද ලිම දමන්නේද එවං අදිමත්ත සතිමන්තෝ එවං අදිමත්ත ගතිමන්තෝ එවං අදිමත්ත දිතිමන්තෝ එවං පරමේන පඤ්ඤා වියත්තේන සමන්නාගත අන්න ඒ ඒ භික්ෂූන් ශ්‍රාවකයන් සතර දෙනා ඒ වගේ බොහොම හොඳ සිහියෙන් බොහොම හොඳ නුවණින් බොහොම හොඳ ධෛර්යයෙන් ඒ කියන්නේ ඇසූ දෙයක් සිටී තබා ගන්නට පුළුවන් ඒ ධාරණ ශක්තියෙන් යුක්ත වූ සතර දෙනෙක් ඒ වගේම බලවත් වූ නුවණින් යුක්ත වූ සතර දෙනෙක්. ඔව්හු තේ ඒ සතර දෙනා මං තමන් වහන්සේගෙන් චතුම්මං සතිපට්ඨානානං උපාදාය උපාදාය සංහම් පුච්චෙය්‍යු ඒ සතර දෙනාම එකවර තමන් වහන්සේගෙන් සතර සතිපට්ඨානයන් පිළිබඳව එකිනෙක කෙනා වෙන වෙනම ප්‍රශ්න කරන්නේ වේද පුත්තෝ පුත්තෝ චාහං තේපං ව්‍යාකරේය ඔවුන් ඒ සතර සතිපට්ඨානයන් පිළිබඳව තමන් වහන්සේට එකවර ඉදිරිපත් කරන ඒ ප්‍රශ්නවලට තමන් වහන්සේ ඔවුන්ට එකවරම පිළිතුරු දෙන්නේය ඒ කියන්නේ හතර දෙනා අසතු හැටියේ වුණට පිළිතුරු දෙනවා. පුට්ටෝ පුට්ටෝ චාහං තේසං ව්‍යාකරයි. ව්‍යාකතංච මේ ව්‍යාකතතෝ ධාරෙය්‍යු. ඒ වගේම එකිනෙකනාට උත්තර දුන්නට පසු ඔවුන්ට පිළිතුරු දුන්න බවද ඔහු පිළිගන්නවා. මෙතමං ဒုတိ යකං උත්තරේ පටිපුච්චෙය්‍යු. ඔවුන්ට ඒ තමන් ඇසූ ප්‍රශ්නයේ මනවින්ම පිළිතුරු ලැබෙනු බැවින් ඔවුන්ට එයින් ඊට පසු තවත් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. ඒකයි පටිච්චය. ප්‍රති ප්‍රශ්න නැගීමට ဒုတိ යකන් උත්තරී පටිච්චය අඤ්ඤත්‍ර අසිත පීත කායික සායිතා අඤ්ඤත්‍ර උච්චාර පස්සාව කම්මා අඤ්ඤත්‍ර නිබ්බා කිලමත පටිවිනෝදන ඒ ඒ ඒ ප්‍රශ්න අහන පිරිස දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ විදිහට ඒ පිළිබඳව කොයිතරම් ප්‍රශ්න කළත් තමන් වහන්සේ හරි හැටියටම වුණට පිළිතුරු දෙනවා ඒ දෙන පිළිතුරු ඔව්හු ඔවුන්ට සිතට ගන්නට පුළුවන් පරිදිමයි ඒ ප්‍රකාශ කරන්නේ. ඒ ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම උන්වහන්සේ කොයි අවස්ථාවලද මේ අසිත පීත කායික සායිකා කියන්නේ උන්වහන්සේ මේ කටයුතු වල යෙදී සිටින අවස්ථාවල ඇර අසිත කියන්නේ දන්නවනේ අසිත පීත කායික සායික කියන්නේ මේ කෑම දීම ආහාර පාන ගන්නා අවස්ථා හැර අඤ්ඤත්‍ර උච්චාර ප්‍රස්තාව කම්මා වැසිකිලි කැතිකිලි කරන අවස්ථා හැර අඤ්ඤත්‍ර නිද්දා කිලමත පටිවිනෝදනා ඒ නිද්‍රාව නිද්‍රා කිලමත කියන්නේ ශරීරෙහි තියෙන ක්ලාන්ත ගතිය දුරු කිරීම සඳහා විවේක ගන්න නිදා ගන්න අවස්ථා තිබෙන්නේ ඒ අවස්ථා හැර ඒ මහන්සේගෙන් එකිනෙකනා ඒ ප්‍රශ්න අහන විට මහන්සේ වුණට දෙවැනිව ඒ පිළිබඳවම තවත් ප්‍රශ්නයක් නොනැගෙන පරිදි ඒවාට පිළිතුරු දෙන්නේ දෙනවා. ඊළඟට මහන්සි වදාරනවා අපරියාදින්නම් වේවස්ස තථාගතස්ස ධම්ම පදව්‍යංජන. ඒ උන්වහන්සේ පිළිතුරු ප්‍රකාශ කිරීම නැහැ. අපරියාදින්නම් වේවස්ස සාරිපුත්තත් තථාගතස්ස ධම්මදේශ. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව මොන අයුරකින්වත් පිරිහෙන්නේ නැතිවන්නේ නොවේ කියන. ඒ කියන්නේ වහන්සේට ඒ 80 වයස් ගත වී සිටියත් ධර්මදේශනා කිරීමට තිබෙන හැකියාව මොන විදිහකින්වත් අඩු වෙලා නැත. අපරියාබින්නා යේ වස්ස සාරිපුත්ත තථාගතස්ස ධම්මදේශනා. අපරියාබින්නම් යේ වස්ස තථාගතස්ස ධම්ම පදව්‍යංජන. ඒ ධර්මය ප්‍රකාශ කරන වාක්‍ය පද ඒ කියන්නේ භාෂාවට නගලන ප්‍රකාශ කරන්නට තිබෙන්නේ එහි කිසිදු අඩුවක් පිරිහීමක් නොවේ අපරියාදින්නංගේ වස්ස තථාගතස්ස පංහ පටිභාම ඒ උන්වහන්සේට ඒ ඉදිරිපත් කරනු ලබන යම් ප්‍රශ්න වේ නම් ඒ ප්‍රශ්නය තේරුම් ගැනීමට හැකි සංඝ ප්‍රතිභාමන් කියන්නේ ප්‍රශ්නය මේ දැනගත හැකි, තේරුම් ගත හැකි ඒ නුවණේ කිසිදු අඩුවක් නොවිය. අතනේතේ චත්තාරෝ ශාවකා වස්සසතායිකා වස්සසත ජීවිනෝ වස්සසතස්ස අචේන කාලං කරේයු. ඒ ශ්‍රාවකයෝ සතර දෙනා එහෙම ප්‍රශ්න අහලා අහලා යන අවුරුදු 100ක් ජීවත් වන ශ්‍රාවකයෝ මේ උන්වහන්සේ අර අවස්ථා කීපයක් දැක්වුවානේ ඒ අසුත තීත කායික සායිත අඤ්ඤත් නිබ්බා කිලමත් පටිවිනෝබන කියන ඒ අවස්ථා හැර උච්චාර පස්සාවකම් ඒ අවස්ථා හැර අනිත්‍යම අවස්ථාවකදීම තමන් වහන්සේගෙන් මේ ප්‍රශ්න අහන අහන ඒ ශ්‍රාවකයෝ සතර දින ඔවුන්ගේ ආයුෂය තිබෙන්නේ අවුරුදු 100යි. ඔවුන්ගේ ආයුෂ අවුරුදු 100 ගතකොට ඔවුන් කාලම් කරයි. කවුරිය කරන්නෝය. ප්‍රශ්න වලට තමන් වහන්සේගේ පිළිතුරු දීමේ කිසිදු අඩුවක් උනේ නැත. මංචකේන චේති මං සාරිපුත්ත පරිහරිස්සක. සාරිපුත්‍රය ඉතින් තමන් වහන්සේ දැන් 80 වයසනේ. තමන් වහන්සේව ඒ ඇඳක තබා කියන්නේ ඇඳේම සිටියේදී ඒ මේ අත ගෙන යන්නට වඩා ඔසවාගෙන යන්නට ඒ ඒ කියන්නේ කාය ශක්තිය වහන්සේගේ පිරිහිලා ඇඳටම වෙලා ඉන්නට සිදු අවස්ථාවක් වුණා. මංචකේන චේපි මං සාරිපුත්ත පරිහරිත මේවත්ති තථාගතස්ස පඤ්ඤා වියක් තියක්ස අඤ්ඤතත්තං තථාගතයන් වහන්සේගේ ප්‍රඥා වෙහි වියක් බව ඒ කියන්නේ ප්‍රඥාවේ තිබෙන ඒ කැපෙන ගතිය හොඳ නුවණ කියන එකම එහි අඤ්ඤතත්තං වෙනස් බවක් නොවේ කියන්නේ ඒ කියන්නේ යම් තා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී ඒ තාක්කල් ශාරීරික වශයෙන් තමන් වහන්සේගේ දුර්වලකම් ඇතිවන්නට පුළුවන් වයස්ගත වීම නිසා. ඉනිසාමින් වහන්සේ එක අවස්ථාවකදී ප්‍රකාශ කළේ හරියට මේ තමන් වහන්සේගේ ශරීරය දිරු කරත්තයක් වගේ කියලා වේත විස්ස කියන යාපෙන්ති කියලා මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ විශේෂ වදාගත්තා. වේත විස්ස කියන යාපෙන්ති කියන්නේ වෙලුම් වලින් යතනවා කියලා. එතන වේගයයි කියලා වෙලුමයි කියලා දැක්වීම වහන්සේගේ අරහත්ඵල සමාපත්තිය. ඒ ඒ ශරීරයේ පිළිබඳව. නමුත් නුවණ පිළිබඳව අඩුවක් කෙලෙසකවත් නැති කියන්නේ. දක්වන. පඤ්ඤා විඤ්ඤාතියත් අඤ්ඤතත්. යම්කෝතම් සාරිපුත්ත සම්මා වදමානෝ වදෙය්‍ය. සාරිපුත්‍රයේ යම්කු පිළිබඳව නිවැරදිව මනාකොට ප්‍රකාශ කරත්නම් යමෙකු පිළිබඳව යම් කිසි පුද්ගලයෙකු පිළිබඳව නිවැරදිව හරි හැටියටම නිබඳු ප්‍රකාශයක් කරන්නේ නම් කොහොමද අසම්මෝහ ධම්මෝ සත්තු ලෝකේ උප්පන්නු අසම්මෝහ ධම්මෝ සම්මෝහ ධම්මෝ නම් සම්මෝහය කියන්නේ මුලාව මෝහය මෝහය සම්මෝහ ධර්මයේ කියන්නේ මෝහයම. අසම්මෝහ ධම්මෝ කියන්නේ නොමුලාවන. ඒ කියන්නේ මෝහය දුරු කළ මෝහය නැති. ඒ කියන්නේ මේ මෝහාකාරයට වයස්ගත වෙනකොට කෙනෙකු පිළිබඳව එනවන්නේ ඒක දැන් අවුරුදු 100ක් වයස්ගත කෙනෙකු පිළිබඳව කතා කරන විට අන්තිමට දක්වනවා මෝමෝහ දක්කය කියලා. නෝමෝහ දශකයේ කියන්නේ Taman කොයිතරම් උගත් දැනුමුතු කම් ඇති වියත් කෙනෙකු වුවත් මේ මුලා වූ කෙනෙක් කිසිවක් මතක නැති එහෙම තත්ත්වයකට වැටේ. Taman සමහර විටක මේ අපි ගනිමු මේ තැනත්තා මේ දැන් ආහාර ගත්තේ එන්නට ආහාර ගත්තදයි කියලා මතක නැහැ. දැන් මොන හරි දීුවා එහෙම දීවද කියලා මතක නැහැ. එහෙම දුන්නද කියලා දන්නේ නැහැ. ඒ වගේ තත්වයක් වෙනවා. මෝහ මෝහ දකපියකි. දැන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව වදාරන්නේ ඒ බඳු තත්වයකට උන්වහන්සේ පැමිණෙන්නේ නැහැ. ඒ වයස්ගත වීම ඇත්ත. නමුත් තමන් වහන්සේගේ නුවණ පිළිබඳ. ඒ කියන්නේ නාම ධර්ම සිත පිළිබඳවනේ. සිත පිළිබඳ ඒ බඳු පරිහානියක් නොවන්නේ කියන එක දැක්වීමට අසම්මෝහ ධම්මෝ සත්වෝ ලෝකේ උප්පන්නෝ ඒ අසම්මෝහ ස්වභාවයෙන් යුක්ත සත්වේකු ලෝකෙහි උපන්නේ වේද බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාන් කම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන බොහෝ දෙනාගේ හිත පිණිස බොහෝ දෙනාගේ සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස ලෝකයාගේ අර්ථය හිතේ සැපය දෙව් මිනිසුන්ගේ අර්ථයේ හිතේ සැපේ පිණිස ඒ අසම්මෝහ ධර්මයෙන් යුක්ත සත්වයේ ලෝකයේ උපන්නේ වේද එහෙම උපන්නා මමේව තම් සම්මා වදමානෝ වදීය එය තමන් වහන්සේ පිළිබඳවමයි ඒ බඳු ප්‍රකාශයක් මනාකොට කළ යුතු වන්නේ අසම්මෝහ ධම්මෝ සත්ත්වෝ ලෝකේ උප්පන්නෝ බහුජනහිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්‍යයන්තාය සුඛාය දේව මනුස්සා දැන් මේ වහන්සේ මෙතන තමන් වහන්සේ මෙතෙක් ඒ සුණක්කත් තමන් වහන්සේට නැඟූ දෝෂාරෝපණ එකක්වත් තමන් වහන්සේ කෙරෙහි නැති බවත් ඒ වගේම ඔහු තමන් වහන්සේට ඇත්තේ ඒ ආර්ය ඥාන දර්ශන විශේෂයක් නොවේ තර්ක කර කර වහන්සේ ධර්ම දේශනා කරනවායි තමන් වහන්සේට වැටහෙන දෙයක් හිතෙන දෙයක් ප්‍රකාශ කරනවායි එහෙත් යම් කරුණක් අරබය නැත්නම් යම් අදහසක් ඇතිව යම් දෙයක් කරනු සඳහා උන්වහන්සේ ධර්ම දේශනා කරනවා නම් ඒ අසන තැනත්තා ඒ අනුව පිළිපද දුක් කෙලවර කරනවායි. එහෙමත් කීවක් වань. දැන් ඒ සුණක්කත්ත තමන් වහන්සේට නිබඳු දෝෂාරෝපණයක් කළේ තමන් වහන්සේ කෙරෙහි ඇති කරගත්ත තරහ නිසා බව මහන්සේ වදාළානේ කෝධනෝහි කියලා එන පටන් ගත්තනේ ක්‍රෝධයෙන් කරන ප්‍රකාශයක් කියලා. එනි කියලා ඊළඟට මහන්සේ වදාළානේ තමන් වහන්සේට තිබෙන දස බල ඥාන චතුර් වෛපාරත්‍ය ඥාන ඒ මේ සම්බත් ගාමිනී ප්‍රතිපදා ඥාන ආදී වශයෙන් මේ ඥාන පිළිබඳව දේශනා කරලා අන්තිමට ප්‍රකාශ කරන කොටසයි අන්තිමට මහත් වදාරනවා තමන් වහන්සේ ඒ අන්‍ය ශ්‍රවණ බ්‍රාහ්මණයින් මෙහෙම ප්‍රකාශ කරනවා යන කෙනෙකුගේ හොඳ නුවණ තිබෙන කාලය නම් තරුණ වේදී වයස් ගත වීගෙන යනකොට එතනකාගේ නුවණ ක්‍රමයෙන් පිරිනවනවා. ඒකත් සාමාන්‍ය තත්ත්වය ඒකයි. දැන් අවුරුදු 100ක් ජීවත් වන කෙනෙකු පිළිබඳව දක්වනවානේ මන්ද දසක, කිඩා දසක, යෞවන දසක, බල දසක, බල දසක, හානි දසක පඤ්ඤා දසක බල දසක පඤ්ඤා දසක හානි දසක පවන්ත දසක ඔය විදිහට එනවා අන්තිමට එනවා අර මේ මෝමුහ දසක එහෙම 10 10 කොටස් වල දැන් මන්ද දසකයේ කීවේ අවුරුදු 10 වෙන කිද්දා දසකයේ අවුරුදු 10 සිට 20 වෙන යෞවන දසකයේ 10 ඉඳලා 30 වෙන යෞවන කාලය යෞවන දසක ඊළඟට බල දසකය 30 ඉඳලා 40 වෙනවා. සංඥා දසකය 40 ඉඳලා 50 වෙනවා. ඒ නුවණ ඒක සාමාන්‍ය පුද්ගලයන් ගැන කලකන විට ඒක ඒ ඇත්තේ කියන්නේ දැන් සමහරෙක් සිටිනවා Tamange එක්තරා කාලයක් කුඩා කාලය, තරුණ කාලය, ඒ වගේම අවුරුදු 30 ඉඳලා 40 වෙනතුරු ඇතැම් විටක මට ආගමක් තිබෙනවද කියලා වම් නොසිතූ අය මම යම් කිසි ආගමක කෙනෙක්ද කියලාවත් හිතපු නැති අය. පරලොවක් තිබෙනවද නැද්ද? තිබුණොත් නැtei කියලා ක්‍රියා කරපු අයට කුමක් වේද? කියලා එහෙම එහෙම පිළිබඳව කිසිවක් සිතපු නැති අය ඔය 40 ඉඳලා සංහා වෙන කාලය වෙන විට ටිකක් මේ පැත්තට හැරෙන. ටිකක් හැරෙන. හැරිලා බලන්න. දැන් ඒක අපට හොඳට පේන්නට තිබෙන කරුණක් නේ. බලන්න අපි මේ ඔය මහා මහිතන්නේ දේශන පවත්වන්නට පටන් ගෙනත් දැන් අවුරුදු 30කට වැඩි. අවුරුදු ඔව් 30 35ක් විතර කාලයක් වෙනවා. ඉතින් මේ කාලය තුලදී අපට මේ තැන්වලදී කතා කරන විට මෙතන විතර නෙවෙයි. මම කතා කරලා තියෙනවා ප්‍රසිද්ධ තැන්වල. ප්‍රසිද්ධ තැන්වල ඔය මරදානේ ස්ටේෂන් එක ඉස්සරහා ඒ හිතත් මම කතා කරා. ඒ තැන්වලට එන පිරිස දිහා බලන විට අපට තේරෙනවා ඔය කියන වයස් වල හිත තමයි ඉහළට ඉන්නේ. තරුණය නැතුව නෙවෙයි. තරුණය ඒ තරන්නේ. තරුණයනුත් වෙනවා. නමුත් ඒ තරන්නේ. ඒ මොකද ඒක කාලයක් තිබෙනවා. ඒ ප්‍රඥා දශකයට එන විට ඒ අය මේ ටිකක් හැරෙන නිසා. ටිකක් තන්පත් නුවණක් ඇති වෙනවා. කිසිවක් උගත් නුගත් කෙනෙකු වුණා. බොහොම දලදඬු ජීවිතයක් ගත කරපු කෙනෙක් වුවත් ටිකක් හැරෙනවා මේ පැත්තට. අන්න එහෙම හැරුණු වේලාවකදී එතනත්තාට හොඳ දෙයක් අසන්නට ලැබුණා. ඔහු එතනින් ආපහු යන්නේ නැහැ. පිට යන්නේ නැහැ. එහෙම තත්ත්වයක් ඒ පඤ්ඤාකරණය. ඒ දැන් ඔය බලදක්කයක් නරක එකක් නෙවෙයි. ඒ ශරීර ශක්තිය තිබෙන කාලය හැටියට දක්වන ප්‍රඥා දසකෙහිදී ඒ කියන්නේ දැන් ඔය ප්‍රඥාව ඇතිවන කාලය ගැන දැන් ඔය ඥාන සංප්‍රයුක්ත කුසල කිරීමට හේතු වෙන නැත්නම් කුසල ඇතිවන එක කාලයක් හැටියට දක්වනවා ඒ ප්‍රඥා දසකයට පැමිණි කාලය කියන්නේ. ඒ නුවණ මුහුකුරා යන අවස්ථාව. ඒකට නුවණ මුහුකුරා යනවා කියන්නේ ආ මේ අවස්ථාව ප්‍රඥා දසක. දැන් ඊට පස්සේ ක්‍රමයෙන් පිරිහීගෙන යනවා. පිරිහීගෙන හාන් දශකයේදී ශරීරයන් ශරීර ශක්තිය පිරිහෙනවා. සමහර විටක හිතෙන්නට පුළුවන් Tamanට දැන් ගස් නැගලා පුරුදු කෙනෙක් නම් ඒ කලින් ගස් නැගලා පුරුදු කම නිසා මේ වයසට ආවමත් හිතෙනවා මටත් දැන් ගස් යන්නත් පුළුවන් කියලා නමුත් එහෙම ය아가න්නට බෑ. සමහරු එහෙම ගියාය ඇදගෙන වැටලා මැරෙනවා. එහෙම නැත්නම් Tamanටම පේනවා දැනෙනවා දැන් මේ කාලේ නෙමෙයි කියලා. කාලේ නෙමෙයි. බොහොම කලාතුරකින් කෙනෙක් ඉන්නට පුළුවන්. අවුරුදු ඊට වඩා වයස් ගත වෙලා මේ ක්‍රියාවල යෙදෙන සාමාන්‍ය සත්‍ය ඒක. මොකද ඒ ශරීරය මතු පිටට තෙරෙන්නට තිබුණා කිසිදු දුර්වලකමක් මේ ශරීරෙහි නැත කියලා ඒ දුර්වලකම එනවා. ඒ තමයි මේ මේ වෙනස් වීමේ ස්වභාවය. නැත්තම් මොකටද බුදුරජාණන් වහන්සේ වදාරන්නේ? ජරාවක් ජරා ජීර්ණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා ආයුන සංහාන ඉන්ද්‍රියානම් පරිපාක්ඛ අයං උච්චති ජරා ජරාවක් ගැන වදාරනවා ඒ දිරණ බවක් ඒ දිරීම කයට පමණක් නෙවෙයි කයට පමණක් නෙවෙයි කය අසුරු කොටයි මේ සිත පවතින්නේ ඒ කය අතුරු කොට පවත්නා වූ සිතේ සිතටත් මේ කයේ ඇති පිරිහීම බලපාන බලපාන මොකද මේ එකවර මේ දැන් කයයි සිතයි කියන දෙකම මේ භවයේ පිළිබඳ ඇති වූයේ එක අවස්ථාවක් ඉතින් ක්‍රමයෙන් ඒ කයේද පිරිහීම ඇති වෙනවා වගේම ඒ සිතේද ශක්තිය ක්‍රමයෙන් දුර්වල වෙනවා දැන් ඒක ඉන්ද්‍රියානම් පරිපාකෝ කියන්නේ ඉන්ද්‍රියානම් පරිපාකෝ කියන විට ඉන්ද්‍රිය වශයෙන් ගන්න දෙවිස ඉන්ද්‍රියක් තියෙනවා. ඒ දෙවිස ඉන්ද්‍රියමත් ඇතුළත් කරත හැකි එයින් අර ලෝකෝත්තර ඉන්ද්‍රිය හැර හැර මොකද සබ්බින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය ආදී ඒවත් ඉන්ද්‍රියනේ. නමුත් මෙතන ඉන්ද්‍රියයි කියන්නේ මේ ద్వාරවන ඉන්ද්‍රියයන්. චක්ඛුන්ද්‍රිය, සෝතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජීවින්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය කිය. ඒ චක්කුසෝත ධාන ජීවා කාය කියන්නේ ශරීරය පිළිබඳ. මනින්ද්‍රිය කියන්නේ සිතට. සිතේ ඇති වෙනවා ඒ දුර්වලකම. දුර්වලකම. ඒ නිසා තමයි සමහරෙකු කියන්නේ. දැන් සමහරුන් නෙවෙයි බොහෝ දෙනෙකුට තමා ඉතා කුඩා වයසේදී ඉතා කුඩා කාලයේදී කරපු දේවල් සමහර විටක ඇඳුම් වශයෙන් ඇඳපු ඇඳුම් තමන්ට මේ යම් කිසි විශේෂ සැලකිල්ලක් යම් කෙරුවා නම් මේ කාලේ එබඳු කෙනෙක් කරපු සැලකිල්ල කුමක්ද? ඔයාගේ දේවල් මතකයි. නමුත් මේ මේ මෑත අවුරුදු ගණන් වලදී සිදු කරපු දේවල් සමහරකට මතක නැහැ. මොකද එහෙම වන්නේ? ඒකත් මේ ඉන්ද්‍රියන්ගේ දුර්වලකම. ඉන්ද්‍රිය දුර්වලත්වයෙන් පායතිවන පක්ෂයක්. සමහරු ඉතින් හිතනවා. ඇයි මට මෙහෙම එකක් වෙලා තියෙන්නේ? සමහරු එහෙම අහනවා. මොකද මට මෙහෙම එකක් වුනේ කියලා. මේකද මේක තේරුම් ගන්නට බෑ. තේරුම් ගන්නට බෑ මේ Tamanට පවණක් මොන දෙයක්ද කියලා හිතන්න. එහෙමනම් දැන් කාහට හරි යම් කිසි විපත්තියක් සිදු වුණාම හිතන්නේ මේක මට විතරක් වුණු දෙයක් කියලා. Tamanට විතරක්. ඉතින් මේ විදිහේ දේවල් නැත්නම් මීටත් වඩා බරපතල විපත් අන්‍යයන්ට සිදු වෙනවා. නමුත් ඒක නෙවෙයි. Tamanට සිදු වුණාමයි හිතෙන්නේ මට මෙහෙම වුණාද? මට මොකද මෙහෙම වුනේ කියලා. නමුත් තේරුම් ගන්නට ඕනේ මේ මමයි මටයි කියලා කිව්වට මෙතන මම මට කියන්නට දෙයක් නම් ඇත්තේම නැහැ. තිබෙන්නේ ඒ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්න, පැවතගෙන යන ධර්ම පුඤ්ජයක්. ධර්ම කීයක්. ඒවා කොයි එකද මම කියන්නද පිළෙන්නේ. අපි බෙදුවොත් එහෙම සිත බෙදුවම සිතක් බෙදෙනවානේ. සිතේ තිබෙනවා චෛතසිකය කියලා කොටස. සිතට තිබෙන්නේ එකම වැඩයි යන්නට අරමුණ ගන්න. චේතනාවයි කියන එකක් තිබෙනවා එයින් තමයි ඒ ඒ ක්‍රියාකාභ්‍ය ක්‍රියාසිදු කිරීමේ ප්‍රමුඛ ධර්මයේ ඒ චේතනාව. සිතේ හත ගන්නා තවත් ධර්මයක් තිබෙනවා. එයින් අරමුණක තිබෙන මිහිරි බව, අමිහිරි බව, මධ්‍යස්ථ බව කියන මෙය වින්දනය කරනවා. ඒකට කියනවා වේදනාවයි කියලා. අරමුණක් වෙනත් දෙයකින් වෙන් කර ගන්නට හැකි ඒ අරමුණටම ආවේනික අරමුණ පිළිබඳ වූම වෙන් කරගත හැකි ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා අරමුණ පිළිබඳ වූ ආකාරයක. ඒක ගනිමින් උපදනා ධර්මයක් තිබෙනවා. ඒකට කියනවා සංඥාවය ඊළඟට මේ මේ අරමුණු අප්‍රමාණිත වෙනවා ගත හැකි. නමුත් එක අවස්ථාවකදී එක අරමුණක මේ චිත්තචෛතසික ධර්මයන් ගොනු කරනවා. ඒක කියනවා ඒකග්ගතාවය. ඒකග්ගතාව. වෙනත් අරමුණකට නම් වන්නේ නැතුව මේ මේ විශේෂ දැන් මේ අවස්ථාවේදී තමන්ගේ සිතේ අරමුණව වන අරමුණ වන ඒ ධර්මයට ධර්මෙහි සිත යොදවන ධර්මයක් ඇති වෙනවා. ඒකට කියනවා මානසිකාර්ය. තව විතක්ක, ਵਿਚාර, අභිමුඛ ආදී මෙහෙම ධර්ම තිබෙනවා. ඒ ධර්ම රාශියකින් යුක්ත වූ සිතක් ඇති වෙලා තමයි ඒ ඒ කෘත්‍යයන් ඒ අවස්ථාවලදී කරන්නේ. ඉතින් එක සිතකින් නෙවෙයි සිද්ද එකකට අනුතුරු එකක් වශයෙන් මහත් රාශියක් පහළ වෙලා එක දෙයක් සිදු කරන්නේ. ඉතින් එහෙම කරන විට ඒ සිතද සිතට බහැ තනිව ඇතිවන්න. ඒ ඇතිවිය යුතු චිත්තචෛතසික ධර්මයන්ගේ උපකාරය නැතිව සිත උපදින්නේ නැහැ. ඒ වගේම සිත හට ගන්නට සුදුසු ඒ තැන් නැත්නම් සිත උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ගත යුතු අරමුණක්කට සිත යොමු කරන ධර්මිකුත් උපදින්නට ඕන. ඒ නැත්නම් භවාංග චිත්ත පරම්පරාව පැවතගෙන යන විට මේ භවාංග සිතින් වෙන අරමුණක් ගන්නට බෑ. වෙනත් අරමුණක් ගන්නට නම් ඒ භවාංග සංතතිය නවත්තලා අලුත් අරමුණකට දැන් කෘත්‍ය රාශියකදී එකතුවෙන් සිදුවන ප්‍රධාන දෙයක් අරගෙන ප්‍රධාන කෘත්‍යය සලකාගෙන එය මම කියන පුද්ගලයෙකු විසින් කරන දෙයක් තේ අප කතා කරනවා. ඉතින් ඒ වගේම ශරීරය ගැනත් අපි එලෙස සිතනවා. ශරීරය කියන්නේ අපට පේන්නට තිබෙන ශරීරය ගැන අපි එක එක අවස්ථාවලදී ශරීරයේ මමයි කියලා අරගෙන කතා කරන අවස්ථා තියෙනවා නේ මම සමහර වෙලාවට කෙනෙක් කියනවා මම ඉස්සර මීට වඩා මහාකයි <laughs> මම මහාකයි කියන්නේ මොකටද මේ ශරීරයෙන් මහතේ කියේ මම මීට වඩා මහතයි එහෙම නැත්නම් අනිත් වචන කියෙත් හැකි මීට වඩා කෙට්ටුයි කියලා. එතන මම කියවේ මේ ශරීරය මම කියලා අරගෙන ඉතින් මේ ශරීරය මමද? බලන්න. නෑ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වන්නේ සම්මුතියෙහි පිහිටාසිට. ඒක තේරුම් ගන්නකෝ. සම්මුතිය කියන්නේ ලෝක ව්‍යවහාර. ලෝක ව්‍යවහාරෙහි පිහිටා වහන්සේ දේශනා කරන්නේ මේ කාරණය තමන් වහන්සේ පිළිබඳවම ප්‍රකාශ කරනවා අසම්මෝහ සත්වෝ ලෝකේ උප්පන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකාම කම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං මමේව තං සම්මා වදමාමෝ වදෙය්‍ය තමන් වහන්සේ ගැනමයි එවන් එලෙස මනාකොට කියනවා නම් කිය යුතු වන්නේ ඒ සත්වෝ සත්වෝ කියලා අසම්මෝහ සත්වෝ කියලා සත්‍යය තව වෙනත් අවස්ථාවලදී උන්වහන්සේ වදාරනවා ඒ සමන් වහන්සේගේ ප්‍රඥාවේ යක්තිය ගැන ප්‍රකාශ කරන්නට නෙවෙයි. පුද්ගලයන් වශයෙන් දක්වන විට ඒක පුද්ගලෝ වික්‍රේ වේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති බහුජන සුඛාය බහුජන බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන ගතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ එහෙම වදාළා. ඒ ඒ තථාගතයන් වහන්සේම තමා දේශනා කරන්නේ මේ සත්වයක පුද්ගලයක ස්ත්‍රියක පුරුෂයක මමය ඔබය ආදී වශයෙන් ලෝකෙහි පවත්නා ව්‍යවහාර ඒවා නෙවෙයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දක්වන මම අනිත්‍ය නෙවෙයි. මම කියන එකේ අනිත්‍ය වෙන්නට දෙයක් නැහැ. අනිත්‍ය නම් කුමක්? මොනවාද අනිත්‍ය? අපි මම කියා ගනු ලබන විඥානස්කන්ධය අනිත්‍යයි. රූපස්කන්ධය අනිත්‍යයි. සංඥාස්කන්ධය අනිත්‍යයි. වේදනාස්කන්ධය අනිත්‍යයි. සංස්කාරස්කන්ධය අනිත්‍යයි. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන යා දක්වන ඒ ස්කන්ධය අනිත්‍යයි. තවත් විදිහකින් කියනවා නම් රූප තිබෙනවා 27ක් අතවිසි රූප. ඒ අතවිසි රූපයන් අතුරෙන් 17ක් දක්වනවා නිෂ්කම්ම රූපේ කියලා. භාවනාවට ගනු ලබන අරමුණම ඒ ධර්ම වශයෙන් දක්වන රූප වශයෙන් දක්වන නිෂ්පන්න රූප 18ක්. ඒවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු කියන මේ ධාතු මුල් කොට ඇති රූප ධාතකින් එය ඒවා අනිත්‍යයි. ඒ මොකද අනිත්‍ය කියන්නේ? අනිත්‍ය කියන්නේ ඒවායේ තිබෙනවා ඇතිව නැතිවන බව. ඇතිවීම හා නැතිවීම. එක ආකාරයක පැවැත්මක් නැහැ. වෙනස් වීමක්. ඒ නිසායි ඒවාට සංකත ධර්ම, සංස්කාර ධර්ම කියන මේ නම ව්‍යවහාරය එන්නේ. තීනමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති මහණෙනි සංකත ධර්මයන්ගේ ලක්ෂණ සංකත ලක්ෂණ තුනක් ඇත එනම් ඇතිවීමක් ඇත්තේය නැතිවීමක් ඇත්තේය. ඒ දෙක අතරේ ප්‍රවැත්මක් ඇත්තේය. හිතස්ස අඤ්ඤතස්සං. ඒ කියන්නේ ඒ දෙක අතරේ පැවති ධර්මයේදී වෙනස් වීමක් ඇත්තේය. ඉතින් නැතිව ඇති වෙනවා ඇති වී නැති වෙනවා ඒකයි වෙන්නේ අහුත්වා සම්භෝති හුත්වා පටිවේති කියලා ගන්නවා දැන් දැන් අපට තරහා සිතක් මේ වෙලාවේ නැහැ. මේ වෙලාවේ නැහැ මේ පින්තුන් කාහටවත් තරහ සිතක් නැහැ. නමුත් අපිට යම් කිසි වෙලාවක උපදිනවා තරහා සිතක්. ඒ උපන්නේ තිබුණු එකක් නෙවෙයි. ඒ නොතිබූ එකක් ඇති වෙන අවස්ථාව. ඒ අහුත්වා සම්භූති. ඊළඟට ඇති වුණු එක ඒක කවදාවත් නැති නොවි ඔහේ තියනවාද? තරහ වෙන්න මැරෙනකම් ඉන්නවා අපි නෑනේ. ඇති වෙලා පිට වේලාවකින් ඒක නැති වෙනවා. ඒ පුත්වා පටිවේති. ඉතින් එහෙමනම් ඒ තරහසිත ඒ තරහසිත නිට්ටයද? නෑ. ඇතිව නැතිවන බැරි අනිත්‍යයි. ඇතිව නැතිවන බැරි අනිත්‍ය. ඒ වගේ සිතත් ඒ සිතේ හට ගන්නා චෛතසිකත් මේ අපි රූපය ශරීරය කියලා ගන්නා මේ රූපයක් අපිට හිතෙන්නේ නම් මේ රූපය ඇති වුණු දා ඉඳලා අපේ මැරිලා සමහර විටක ගින්නට දාලා පුරුස්සලා අලු කරන තුරු මේ එකම රූපයයි. එහෙම හිතා. එහෙමයි අපි ගන්නෙ. නෑ. එහෙම ඒ අපි එහෙම හිතාගත්තට මේ ක්ෂණක් ක්ෂණෙහි සිදුවන ඇතිවීමක් හා නැතිවීමක් තිබෙනවා. මේ රූපවල. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒවා අනිත්‍යයි. දල වශයෙන්ුත් තියෙනවා අනිත්‍ය. දල වශයෙන් කියන්නේ ගුරුසු වශයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ ජරාව දේශනා කරලා තිබෙනවා. ජරාව ආර්ය සත්‍ය දේශනාවෙහිදී උන්වහන්සේ වදාළා ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිපච්චතායන සංහාමි ඉන්ද්‍රියානම් පරිපාක. ඒකම ගොරෝසුව අපිට පේන්න තිබෙන දේවල්. දිරණ බව කාහරි දැක්කම අපිට පේනවා. අපි සමහර විටක අපාතරේම අපාතරේම සමහරෙකුව අප දැකලා තිබෙනවා. ඒ තනත්තාගේ භද්‍ර යෞවනයේදී. හොඳ තරුණ වයසේ. ඒ වගේම අප දැන් ඒ තනත්තාව දකින විට මහලු වයසේ මේ දෙක අතරේ වෙනසක් වෙලා අපිට. ඒ වෙනස උනේ මොකේද? ඒ වෙනස උනේ අපට පේන්න තිබෙන්නේ රූපයේ රූපයේ වෙනස. ඒක එක දවසින් උනේ දෙයක්. නෑ. ඒ වෙනස හැම තිස්සෙම සිදු වෙමින් ආවේ. නමුත් ඒක හොඳට ප්‍රකට වුණාමයි අපි කියන්නේ. ඒ නිසා තමයි ඒ ජරාව පිළිබඳව තිබෙනවා පටිච්චන්න ජරා කියලා. පටිච්චන්න ජරා කියන්නේ වැහිලා තිබෙන ජරාව. පාපක ජරාව තමයි අපිට තේන්නේ. පාපක ජරා අපේ හිත කේක් වැසෙනවා. දත් වැටෙනවා. හම රැලි ගහනවා. ආදි වශයෙන් දක්නට ලැබෙන ඒ විකෘති විකාර පාපක ජරා. අපාගත ජරාව තමයි පටිච්චන්ය. ඒක පෙනෙන්නේ නැහැ. නමුත් ඒක වේගෙන යනවා. ඒ නිසා තමයි මේ අර ප්‍රකට වෙන්නේ. ප්‍රකට වෙන්නේ. අනේ ක්ෂණ ක්ෂණෙහි සිදුවන ජරාවක්. ක්ෂණ ක්ෂණෙහි සිදුවනා වූ මරණයක්. ඒ වාතය කියන්නේ ක්ෂණික ජරා, ක්ෂණික මරණ කියන්නේ. ඒ ක්ෂණික ජරා, ක්ෂණික මරණ ධර්ම tattve තේරුම් ගත් අයට ඒ වගේම නුවණ දියුණු කරගත්ත කෙනෙකුට විපස්සනා කරන අයට ඒ ක්ෂණිකවම සිදුවන ජරාව කෙසේ වෙතත් ඒ සංතති වශයෙන් සිදුවන්නා වූ ජරාව අසු කරගන්නට පුළුවන්. මොකද දැන් අපට උපදනා වූ සිතක් තිබෙනවා. අපි ගනිමු අපට තරහ සිතක්. ඒ තරහ සිතක් ඇති වූ විට ඒ තරහා සිත අපි ඊළඟ සිතකින් යම් වේලාවක මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන වේලාවෙහිදී අර තරහා සිත නැහැ. ඒ තරහා සිත ඇති වෙලා නැති වුණා. ඒ නැතිව ගිය තරහා සිතකුයි අපි ඒ දැන් අරමුණු කරන්නේ. නැත්නම් ඒ අරමුණු කරන සිතයි තරහා සිතයි කියන දෙකම එකවර තියෙන්නට බෑ. ඇතිව නැති ගිය එක. එතකොට ඇති වෙලා නැති වෙනවා. ඒක මේ ඒ සිත පිළිබඳව මෙනෙහි කරපු සිතත් එහෙමයි. ඒකත් ඇති වෙලා නැති වෙනවා. අනේ ඒ ඇති වෙලා නැතිවීම කියන එක එතන අපි හිතනවා මේ එක සිතක ඇතිවීමයි නැතිවීමයි කියලා මේ දකින්නේ නෑ. එතනත් දකින්නේ සිත් තේලියක ඇතිවීමක්. කියන්නේ ඒ ඒ අරමුණු කිරීමේ සිතේ කියන එක ක්ෂණිකව ඒ අරමුණු කිරීම වන්නේ නෑ. ඒ කියන්නේ එක ජීවිතයක ඒ ඔය මෙනෙහි කිරීම වශයෙන් උපදනා ජවන් සිත් තිබෙනවා. එක සිතක් හත්වරක් උපදිනවා. ඉතින් මේ හත්වරේ කියන එක මෙහෙම කරන කාලය නෙවෙයි ඊට වඩා බොහෝම කෙටි කාලයක්. ඊට වඩා බොහෝම කෙටි කාලයක්. ඉතින් ඒකෙත් තිබෙනවා ඉතින් එක සිතක් ඇති වෙලා නැති වෙනවාමයි ඊළඟ සිත උපදින්නේ. ඊළඟ සිත උපදින්නේ. ඉතින් කොයිතරම් වේගවත් ඇතිවීමක් හා නැතිවීමක් දුක් පිළිදෙන. මෙන්න එබැවින් මේ කිසිම දෙයක ඒ කියන්නේ දැන් අර මහායානිකයන් මහායානිකයන්ගේ මේ හොඳම ආචාර්යවරයෙක් හිටියේ නාගාර්ජුන. නාගාර්ජුන කියන්නේ. ඒ නාගාර්ජුන පඬිතුමා ලියා තිබෙනවා පොත්. එතුමා තමන්ගේ බොහොම වාද කරපු කෙනෙක්. අපේ තේරවාදී බෞද්ධිනට වඩා මහායානික බෞද්ධිනටයි අන්‍ය දෘෂ්ටිකයන් සමග බොහෝම වාද කරන්නට සිදුවේ. ඒ වාදය සඳහා ඔවුන් පොත් ලියුවා. ඒ ලිව්වේ ඔක්කොම සංස්කෘත භාෂාවෙන්. සංස්කෘත භාෂාවෙන්. තෝමා නාදාර්ජුන පඬිතුමා තමගේ වාදය ගොඩනැගුවේ මේ පරිච්ඡ සමුප්පාදය මුල් කරගෙන. පටිච්ච සමුප්පාදය මේ පටිච්ච සමුප්පාදය මුල් කරගෙන එතුමා දක්වන ඒ ඒ යෙදීමේ හැටියට මේ කිසිවක් ඇතේ කියලා දක්වන්නේ නැහැ. කිසිවක් ඇතේ ඒ ඒ ඒක ඒ ඒක පැත්තකින් මේක හරි. ඒ කියන්නේ ඇත්තේ කියලා කියන්නට මේ තිබෙන එකක් කියන්නට ඕනේ. මේක ඇතේ කියන්නේ මොන අවස්ථාවකද? මේ නැති වෙගෙන යන අවස්ථාවේදීමයි ඇතේ කියන්නේ තියෙනවා නිසා. ඒ නිසා තමයි ඔය ජරාව ගැන කියන්නේ ජරාව නම් භංගය කරා යන ගමන. භංගාභිමුඛ ගමන කියලා දක්වනවා. ජරාව දැන් උපාද තිති භංග කියලා කියනවා. ඒ තිතිය කියන්නේ නිකම්ම නැවතිලා ඉන්න අවස්ථාවක් වශයෙන් නෙවෙයි. ඒක මේ භංගයට යනතෙක් තිබෙන අවස්ථාවක්. භංගයටයි යන්නේ. දැන් සිතක් එහෙමයි. සිත ඇති වෙනවා පවතිනවා කියන්නේ නැති වෙන්නට කලින් හරියට යමක් උඩ දැම්මම ආපහු බිමට එනවනේ. බිමට එන්නට ඉස්සෙල්ලා යම්කි නැවැත්මක් තිබෙනවා. අන්න ඒ වගේ ගේ උපාද පිටි භංග කියලා දක්වනවා. ඉතින් මේ උපාද පිටි භංග ඇතිවීම පැවැත්ම නැතිවීම කියන මේ ධර්මයන්ගේ කිසිදු සාර බවක් නැහැ. සාර බවක් නැහැ. හරයක් නැහැ. හරවත් බවක් නැහැ. හරේ කියලා අල්ල ගන්නට දෙයක් නැහැ. ඇති වෙන නැති වෙන ස්වභාවයක්. ඒ නිසා තමයි සාරයක් සොයන්න පුළුවන්. සාර දෙයක් සොයා යන්න ඕන. අකාරේ සාර මතිනු සාරේචා සාර දස්සින ඒ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර දැන් අප සාමාන්‍යයෙන් කලකන විට බහුතර ජනතාව කුමක් පස්සේද යන්නේ කියලා බලන්න. සාරවත් දෙයක් පස්සේද යන්නේ. අසාරණයක්. අසාරයමයි සන්නේ. තමන්ට පෙනෙන්නේ ඒක සාරය කියලා. ඒ නිසා තමයි මේ සංසාර වර්ධනය. සසර වැඩෙන්නේ නිසා. සසර වැඩෙන්නේ අපි අසාර වූ දෙයක් පස්සේ යනවා. ඒ අසාර වූ දෙයට දෙය පසු පස්සේ යන ඒ ගමන සිදු කරන්නේ කුමකින්ද? ඒ අසාර වූ දේ පිළිබඳව අපට ඇති මුලාව හේතු කොටගෙන ඒ නිසා පැන නැගින ඇතිවන සංහාව. තමයි. බුද්ධාගම ඒ නිසා ඒ සංහාවෙන් සාර වූ දෙයක් අල්ල ගන්නට බෑ. සාර දෙයක් අහු වෙන්නේ නැහැ සංහාවට. සංහාවට අහුවන්නේම අසාර රූපයක්. සාර දෙයක් අහුවන්නට නම් මේ අසාර දේ අල්ලා ගන්න তৃෂ්ණාව මඩින්නට ඕනේ. මඩින්නට ඕනේ. ඒ তৃෂ්ණාව මඩින්නට නම් তৃෂ්ණාව මැදිය හැකි තරමට ඒ তৃෂ්ණාව දනවන, তৃෂ්ණාව උපදවන, তৃෂ්ණාව ඇතිවීමට හේතු වෙනවා මේ අසාරදය සාර ලෙස දක්නා මුලාව නැති කරන්නට. ඒ මුලාව ලෙහෙසියෙන් දුරු කළ හැකියකුත් නොවේ. ඒකේ අනිවරාග්‍ර සංසාරෙහි අපි ගොඩ නගා ගොඩ නගනගා එන්නේ ඒකම දැන් එනිසා තමයි මේ ගොඩ නැගීම දක්වනවා ආචය ගාමි කියලා ආචේගාමිනෝ ධම්මා අපචේගාමිනෝ ධම්මා මේව ආචේගාමිනෝ න අපචේගාමිනෝ ධම්මා යනුවෙන් ඒ මේ ආචේගාමි ත්‍රිකය කියලා අභිධර්මයේ අභිධර්මයේ ධම්මසංගණි ප්‍රකරණේ මාත්‍රිකා ත්‍රික මාත්‍රිකා දෙකට අයත් එක මාත්‍රිකාවක් තිබෙනවා ත්‍රික මාත්‍රිකා ආචේගාමි ආචේ කියන්නේ රැස් කරනවා මොකක් මොනවද රැස් කරන්නේ සංකාරය රූපාදීනේ ඡන්දයන් රැස් කර ආචේ ගාමී ඒ රැස් කරමින් යන ගමන අපචේ ගාමී කියන්නේ අපචේ කියන්නේ රැස් කිරීම නැති කරන අපචේ කියන්නේ නිවන අපචේ ගාමී ධම්මා කියන්නේ නිවන කරා යන ධර්ම ඒක හරියට ආචේ ගාමී ධර්ම වලින් කරන්නේ කුමක්ද අපි ගනිමු යම් කෙනෙක් ගොඩ නැගිල්ලක් කරනවා. නැත්නම් තාප්පයක් හදනවා. ඒ තාප්පය එතන තැතින් ඒ බදාම ආදිය ගෙනල්ලා දබල් තබලා ඔක ගොඩ නගනදා යනවා. අපචේගාමි මාර්ගයෙන් කරන්නේ ඒ ගොඩ නැගිල්ල ඒ බමින තාප්පය කඩන එක. කඩන. ඒ වගේ කරන්නේ අපචේගාමි. දැන් සංසාර වර්ධනයයි සංසාරයෙන් එතර වීමයි කියන මේ දෙක එකම මඟකින් සිදු කර ගන්නට පුළුවන් වැඩක් නෙවෙයි. ඒ දෙක දෙක දෙක දෙවිදිහක්. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් ඒක තේරුම් ගන්නට සිටින එකම පිරිස නැත්නම් හොඳම පිරිස කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු අපි කියලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියපු ඒ අපමයි අපමයි අප දකින්නට ඕන බුදුරජාණන් වහන්සේ කුමක්ද අපට දේශනා කළේ ඒක බලන්න උන්වහන්සේගේ දේශනාවෙන් අප බලාපොරොත්තු වන කරුණු අපි අපට සරලම කරුණු කියලා ගන්න කොටස් තියෙනවා නේ. ඊට අපිට තියෙනවා සිඟාලෝවාද, ඉතින් ඒකේ උගන්වන හොඳ කරුණු රාශියක් බුදුරජාණන් වහන්සේ. ඒ මේ මෙලොව ජීවත් වී වෙන විට අපි එකිනෙක කෙනා එකිනෙකාට දැක්විය යුතු කළ යුතු යුතුයකම් කොටසක්. ඒ යුතුයකම් පැහැර හැර නිවනට යනවා කියන එක කිරණ එකක් නෙවෙයි. තමන්ගේ යුතුයකම් කොටසක් කරන්න. ඒ එයින් අදහස් කරන්නේ දැන් තමන් යම් කිසි වැඩ කොටසක් කළ යුතුයි කාහට වෙනුවෙන් හෝ. ඒක නොකර මම නිවන් දැකීමේ වැඩ හියදෙනවයි කියලා එහෙම කරන්නේ. තමන් තමන් යම් යම් කළ යුතු වැඩ තිබෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. දැන් භික්ෂුන් වහන්සේ නමක් වුණා. තමන් වහන්සේ ඒ භික්ෂු ජීවිතයේ ගත කරද්දී තමන් වහන්සේ විසින් කළ යුතු කොටස් තියෙනවා. ආචාර්යවත්, උපාධ්‍යායවත් ආදි වශයෙන් එන ඒවට කියනවා ආදි සමාචාරික සීලය ඒ ආදි සමාචාරික සීලය කියන ඒ ආචාර්යවරයන් වෙනුවෙන් Taman විසින් කළ යුතු දේවල් පිළිනවා. දැන් පිළිගැන්වීම, පාදෝවණය, මේ වතාවක් කිරීම. ආ උපාධ්‍යායන් වෙතත් ඒවා කරන්නට ඕනේ. ඒවා නොකොට මම මේ මේ සංසාරයෙන් එතර වෙන්නට යනවා මම ඒවා ඔක්කොම අමතක කරනවා කියලා එහෙම කරන්නට. ඒ යුතුයකම කරන්නට ඕනේ. ඒකටත් කාලයක් තියෙනවා. අර කල යුතු අවස්ථාවේදී කළ කරන්නට තිබෙනවා. ඒ වගේ අපත් යම් යම් යුතුයකම් කළ යුතුයි. ඒ කියන්නේ අපි ජීවිතයේ කියන්නේ ඉන්නේ. නමුත් Tamanටත් යුතුයකමක් සමාජෙ තිබෙනවා. අනුන්ට කරන ඔක්කොම අනුන්ට කියන්නේ Tamanට සම්බන්ධකමෙන් කියලා දක්වන. තිබෙන ඒ අය පිළිබඳව කළ යුතු යුතුයකම්. ඒවා ඇත්තෙන්ම කළ යුතුයි. Taman පිළිබඳව කළ යුතු යුතුයකම අමතක කොට නොවේ. ඒක බුදුරජාණන් වහන්සේ හොඳට වදාළා. අත්ත දත්තං කරත්තේන බහුනාපින හාපය. අත්ත දත්තම අභිඥාය සදත්ත පසුතුස්සියා. ඒක ඉදිරියට ඒ කතාව ගෙනියන්න කියලා දැක්ලා දෙන්නේ නැහැ. අපිට වේලාව ගැනීම දුන්නා. අද ටිකක් පරක්කලයි පටන් ගත්තේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැවැත්වුවා. එවිට මම හිතන්නේ ඊට වඩා අපි මේ සූත්‍රයේ තව දිග්ගස්සන්නට ඕනේ නැහැ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් හිටියා නාග සමාල කියන හාමුදුරුවෝ. මේ නාග සමාල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පැවැත්වූ මේ දේශනාව පිළිබඳව තමන්ගේ ප්‍රසාදය තමන්ගේ පැහැදීම ප්‍රකාශ කළා අච්චරියන් භන්තේ අද්භූතං භන්තේ ස්වාමීනි පුදුමයි බොහොම අද්භූතයි ස්වාමීනි අපි හිමි භන්තේ ඉමං ධම්ම පర్యాయං සුත්වා ලෝමානි හත්තානි ස්වාමීනි මේ ධර්ම පర్యాయනේ සමන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මයේ අසල මගේ ශරීරෙහි ලෝ රෝම කූපයෝ පවා ඈ දෙලින් වුණා ඒ තරම් එක්තරා අමුතු තත්වයක් සිටේ ඇති වුණා ඒ නිසා ශරීරයේ වෙනසක් වුණා ලෝමානි හත්තානි කෝ නාමෝ අයං භන්තේ ධම්ම පర్యాయ ස්වාමීනි මේ සූත්‍රයට මේ දේශනා කොට වදාළ ධර්මයට කෙබඳු නමක්ද තිබෙන්නේ බුදුරජාණන් වහන්සේම වදාරපු නම් බොහෝ විට සූත්‍රවලට නැහැ. නමුත් මේ සූත්‍රයේද බුදුරජාණන් වහන්සේ නමක් දක්වනවා. කුමක්ද? තස්මාතියත්තං නාග සමාල. එහෙමනම් නාග සමාල ඔබ මේ ධම්මපරියායට මේ සූත්‍රයට ලෝමහංසන පරියායුක්තව මන් ධාරේහි. ලොම් ලොමු බෑ ගම්වන දේශනාවක් යයි කියන මේ නම සේ සලකන්නේ සිතට ගන්නේ ඉදම් වූච භගවා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා අත්තමනෝ ආයස්මා නාග සමාලෝ භගවතු භාසිකං අභිනන්දි මේ භාගතුන් වහන්සේ වදාළ මේ ධර්මයේ පිළිබඳව ඒ නාග සමාල වික්ෂීන් වහන්සේ සතුටට පත්ුණයි මම මේ සූත්‍රය මේ සංගායික වික්ෂීන් වහන්සේලා නම් කළේ මහා සීහනාද සූත්‍රය කියලා. මේ මහා සීහනාද සූත්‍රය අපි මෙතකින් අවසන් කරනවා. අනිත් දවසේ වෙන සූත්‍රයක් ගැන කතා කරමු.